දරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඇස්ත සිටින පින්වත් නවනාද මාතුර්නි මේ ගිනුම් අපි ඉවල තියෙන වார்த்தාවත් සමග මම මේ අවස්ථාවේදී සංක්ෂිප්ත වார்த்தාව කියවන්න ආදායම මිලියන 26ක් තියෙනවා දායක මුදල් ආධාර බැංකු පොලි ආදායම් විශේෂ ආධාර සහ සංවර්ධන ආධාර සම්පූර්ණ වියදම මිලියන 14ක් 14.5ක් තියෙනවා. එතකොට වියදමට වැඩි ආදායම මිලියන 12ක් වෙනවා. අපේ ජංගම නොනවත්කම් දේපල පිටියද සහ උපකරණ මිලියන 62ක් තියෙනවා. ගිය අවුරුද්දේ මිලියන 48යි. ස්ථාවර තැන්පත් මිලියන 8ක් තියෙනවා. ගිය අවුරුද්ද මිලියන 10යි. බැංකු සහ අතැති මුදල් මිලියන 2.4ක් තියෙනවා. ගිය අවුරුද්ද 2.7යි. සමුච්චිත අරමුදල ගිය අවුරුද්දේ මිලියන 60ක් වෙලා තියෙනවා. මේක මිලියන 72කට වැඩි වෙලා තියෙනවා. අපිට ලැබුණු වියදමට වැඩි ආදායම මිලියන 12ක් වෙනකොට ෂෙවීම වශයෙන් අපි අඩු කරලා තියෙනවා මිලියන 1.9ක්. එතකොට ඒ ෂෙවීමත් අඩු කළා තමයි වියදමට වැඩි ආදායම මිලියන 12ක් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ ෂෙයා වීම එකතු කරොත් මුදල් වශයෙන් වියදමට වැඩි ආදායම තියෙනවා මිලියන 14ක්. අපිට ලැබිලා තියෙනවා මුදල් වශයෙන්. දැන් මේ මිලියන 14 අපි සම්පූර්ණයෙන්ම පහේ වියදම් කරලා තියෙන්නේ අපේ මේ මේ ගොඩනැගිල්ල මේ අපි ඉන්න ගොඩනැගිල්ලේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා. ඒ ගොඩනැගිල්ලට වියදම් වෙලා තියෙනවා මිලියන ගිය අවුරුද්ද ඇතුළත මිලියන 16.4ක්. එතකොට මේ මිලියන 16.4 ලැබුණේ අපිට වියදමට වැඩි ආදායම ෂෙයා වීමත් එකතු කරාට පස්සේ මුදල් වශයෙන් වියදමට වැඩි ආදායම මිලියන 14යි. ඊට පස්සේ අපේ මම කලින් කිව්වා අපේ ස්ථාවර තැන්පත් ගිය අවුරුද්ද මිලියන 10යි. දැන් මිලියන 8යි කියලා. එතකොට මිලියන 2ක් අපි යොදවලා තියෙනවා අපේ තිබිච්ච ස්ථාරවත්කම් වලින් සහ බැංකුවේ ඇත ඇති මුදල් ගිය අවුරුද්දේ මිලියන 2.7යි දැන් 2.4යි. එතකොට එතන ලක්ෂ 3ක් තියෙනවා. ඒ මිලියන 14යි ස්ථාවර තැන්පත් මේ මිලියන 2යි සහ ලක්ෂ 3 එකතු කරපුවාම මිලියන 16.4ක් තියෙනවා. ඒ මුදල් අපි වියදම් කරලා තියෙන්නේ තනිකරම මේ ගොඩනැගිල්ල සඳහා. එතකොට මේ ගොඩනැගිල්ල ගත්තොත් එහෙම මේ ගොඩනැගිල්ලේ මීට කලින් අපි මිලියන 29ක් වියදම් කරලා තියෙනවා. සහ ගිය අවුරුද්දේ ගිය අවුරුද්ද මිලියන 7.6ක් වියදම් කරලා තියෙනවා. ගිය අවුරුද්දට කලින් තමයි මිලියන 29ක් වියදම් කරලා තියෙන්නේ. ගිය අවුරුද්ද මිලියන 7.6ක් සහ මේ අවුරුද්ද මිලියන 16. එතකොට ඒ එකතුව ඔක්කොම මිලියන 53ක් දැන්. දැන් තත්ත්වය ගත්තොත් එහෙම අදට වෙනකන් තත්ත්වය ගත්තොත් එහෙම මේ ගිය අවුරුද්ද දෙසැම්බර් 31 ගෙන් පස්සේ අද වෙනකන් මිලියන 11ක් වියදම් කරලා තියෙනවා මේ හදාගෙන යන ගොඩනැගිල්ලට. එතකොට මුළු වියදම වෙනවා මිලියන 64ක්. මේ දැනට වියදම් කරපු ප්‍රමාණය. එතකොට අපේ අතේ තියෙන මුදල් ගත්තොත් ගිය අවුරුද්දේ අවසන් වෙනකොට ගිය අවුරුද්දේ අවසන් වෙනකොට සම්පත් බැංකුවේ සහ ස්ථාවර තැන්පත්වල තිබිච්ච මුදල් වල එකතුව මිලියන 8.6ක් මේ ගොඩනැගිලි සඳහා වියදම් කිරීමට බලාපොරොත්තුෙන් අතේ දිවිච්ච මුදල් දැන් ඒ මුදල ඊට වඩා වැඩි වෙලා තියෙනවා. මොකද ගිය අවුරුද්දේ මේ අවුරුද්ද ඇතුළත අපිට ලැබිලා තියෙනවා මිලියන 14ක විතර ආධාර. ඒ මිලියන 14න් මිලියන 11ක් විතර මම කලින් කිව්ව පරිදි මේ ගොඩනැගිලි වියදම් කරා. ඒතකොට දැන් අතේ මිලියන 11ක් විතර තියෙනවා ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මුදල සෑහේ කියලා හැබැයි තව සමහර වෙලාවට මිලියන 3-4ක විතර අඩුවක් තියෙන්නට පුළුවන්. මුදල් தත්ත්වය ඒකයි. තව මොන හරි දැනගැනීමට අවශ්‍ය කාරණාවක් තියෙනවා නම් මම කැමති ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුරු දෙන්න. මේ මට අපි මම මේ මගේ අවධානය යොමු වුණේ මේ ගොඩනැගිල්ල වැඩට. එතකොට ඒ කියන්නේ මුළු වැඩ ඔක්කොම ඉවරෙච්චාම ඒ කියන්නේ අපි සැලසුම් ඉවර වෙනකොට ඔක්කොම මිලියන් 64ක් කියන එකක්ද මේ අදහස් වෙන්නේ? දැනට ස්වාමීන් වහන්සේ. සැලසුම් විවරණාම ඊට වඩා වැඩියයි. දැනට මේ දක්වා විදන් කරලා තියෙනවා මිලියන 64. ඒතකොට මේ මිලියන 64 නිමා කරන්න නෙවෙයි කරලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක හදන්න විතරයි. දැන් මේ දැන් ගියේ. අද වෙනකන් වියදම් කරපුවා. අද වෙනකන් වියදම් කරපුවා මිලියන 64ක්. එතකොට අපි ළඟ ඒ කියන්නේ අර මේ උඩ මේ ස්ලබ් එකත් එක්ක සහිත එතකොට ඉවර වෙනකොට ඒ කියන්නේ මේ මට්ටමට වගේ පාවිච්චි කරනකොට කොච්චරක විතර තව ප්‍රමාණයක් වෙනවද කියලා අපි ළඟ තියෙනවා දැනට එස්ටිමේට් දැනට අපි දෙවෙනි අධීර ඒ කියන්නේ පළවෙනි අධීර ඇහෙන්නේ ඇහෙන්නේ පළවෙනි අධීරට මේ පළවෙනි යටටට්ටුවත් මේ කැලලත් සම්පූර්ණ කරලා තිබුණා ඊට පස්සේ අපි එස්ටිමේට් එකක් ගත්තා ඉතුරු ටිකට ඔක්කොටම. මේ ටික. ඔව්. ඒකට එස්ටිමේට් කළා තියෙනවා මිලියන 68ක්. ඉගෙන අර 27 නැතු. කොටේෂන් ගත්තා මිලියන 68ක්. ඉතින් අපිට සල්ලි නොතෙන නිසා අපි ඒක ස්ටේජ් එකකින් ස්ටේජ් එක අඩු කළා. කරන්න පටන් ගත්තා. ඊට අමතරව ඒ කොන්ට්‍රැක්ට් එක නෙගෝෂিয়েට් කළා. තව ගොඩක් අඩු කින් කරගන්න අපිට පුළුවන් වුණා. විශේෂයෙන් බදු ගෙයින් වලදී ඒගොල්ල කැමති වුණා අපිට බඩු අරන් දෙන්න කියලා. ඒ වගේ ඊට අමතරව ගොඩක් ඒගොල්ලන්ගේ charges ගොඩක් සාධාරණ විදිහට අඩු කළා. අපේ කුමනාරි නිර්මාණ ශිල්පය කවදාවත් සතයක්වත් අපිට ගත්තේ නැහැ. කොන්ටිටි සේවයස් සතයක්වත් අපින් අය කළා නැහැ. ඒ වගේ ඔක්කොම නොමිලි කරලා දෙන්න හින්දා අපිට ඊට වඩා අඩුවට කරගෙන යන්න පුළුවන් ඉවර කරන්න පුළුවන් වෙනවා. එතකොට මිලියන 12 14ක් විතර අර පාලමත් එක්ක අතේ තියෙන මිලියන 11. එතකොට මේ 62යි 64යි ඒකට තමයි මිලියන 11ක් අපි ළඟ අතේ තියෙනවා. ඊට අමතරව වැඩ ඉවර කරන්න තව කොච්චරක් ඕන වෙනවද කියන එකයි මම මේ ෆිගර් අවුට් කරන්න හදන්නේ. තව මිලියන 3ක් පමණ අවශ්‍ය වෙයි අර බ්‍රිඩ් එකක් තියෙන. තුනකින් බැරි වෙන්නේ. දැන් 11ක් අතේ තියෙනවනේ. ස්වාමීන් වහන්සේ අපිට මං හිතන්නේ ඔක්කොම මිලියන අපි 10 මාසෙකට ඉස්සෙල්ලා බලනකොට අපිට අවශ්‍ය වෙලා තිබුණා මිලියන 18ක් විතර. එතකොට 11ක් අතේ තියෙනවා. 11ක් විතර අතේ තියෙනවා. අපිට 6ක් වෙනකොට කරගන්න පුළුවන් ඊට අමතරව අපිට මේක ෆර්නිෂ් කරන්න ඕනේ මොකක් කරන්න ඕනේ ඒවට තව විදමක් යන්න තියෙනවා. ඒ කියන්නේ අපි එච්චරම දුප්පත් නෑ මට පේන තරම. මට ඒකයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන්නේ තව වැඩ කරන මට්ටමට යන්න මිලියන 7ක විතර මේ අඩුපාඩුවක් අපිට තියෙන්නේ. නමුත් අපිට විශ්වාසයක් ගොඩනැගුණා අපිට මේක නවත්තන්න නැතුව කරගෙන යන්න පුළුවන් කියලා. ඒකින්ද අපි දැන් දිගටම නවත්තන්න නැතුව කරගෙන යන්න තීරණයක් අරගෙන තියෙනවා සම්නසෙත් එක සාකච්ඡා නැති වුණාට කොන්ත්‍රාත් එක බාර දීලා තියෙනවා. එන්නේ එන වෙලාවට අපි සල්ලි උපයලා දෙන්නම් කියලා. අපිට ලැබෙයි. දෙන්න ඉස්සෙල්ලා සල්ලි ලැබෙයි කියන විශ්වාසයක් ඇතිලා තියෙනවා. ඉතින් එතකොට අපි මේ සභාවේදී මම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේක ඉවර වුණාට පස්සේ භාවනා කරන අය මම හිතන්නේ අපිට 85කට විතර වගේ දැනට 50ක් අපි කරගෙන යනවා. 50ක් භාවනා කරමින් රිට්‍රීට් 98ක් කරලා තියෙනවා. අපි තව නුබෝ කලකින් රිට්‍රීට් 100ට යනවා. ඊට පස්සේ එතකොට අපි ගොඩනැගිලි ඉවර කරන්න වෙන්නේ. ඉවර කරන් පස්සේ 85 දිනෙකට නේවාසික පහසුකම් දෙන්න පුළුවන් වෙනවා මට පේන විදිහට. දැනට අපි ඉහළ නිසන් වනේ ආධාර ඇතුව තමයි පිරිමි අය නතර කරලා තියෙන්නේ. මේක ආවට පස්සේ අපිට පුළුවන් වෙනවා පිරිමියත් මෙතන නැතකරන්න. එතකොට දැනට මේ මහතභාවේදී මෙව අහන්න කවුරක්වත් නැහැ. මොකද මහතභාව කට්ටිය දාන දෙන කට්ටිය විතර ඉන්නේ. නමුත් මම මේ කියන්නේ දැනගන්න. අපි දැනට කාන්තාවන්ට ඉඩ දීලා තියෙන්නේ පොදු ශාලාවල් වල. 8 10 12 එකට ඉන්නේ. ඉස්සරහට යන මේ කැලේදී තුන් දෙනෙකුට තුන් දෙනෙකුට එක එක කාමරේ ලැබෙනවා. වැසිකිලි එකම එතකොට ඒකේ පෞද්ගලිකත්වය වැඩි. අපි ඒක හදාගත්තට පස්සේ මේ ටිකත් බලාපොරොත්තු වෙන දැන්න තියෙන විශාල ශාලා පොඩි පොඩි කොටස් වලට කඩලා ඒක හැබැයි වැසිකිලි පද්ධතිය එකට තියෙන. මේකෙදි වැසිකිලි පද්ධතිය වැසිකිලි නෑ. කාමරෙන් කාමරයට හරි ගස්සලා තියෙන්නේ. එතකොට පිරිමියටත් වෙනම තේ ටිකක් හදාන බොන්න පුළුවන් තරක් සකස් වෙනවා. ඊට පස්සේ එතකොට මේක සම්පූර්ණ ඒකකයක් බවට පත් වෙනවා. ඉතින් අපේ දුලිප් මහත්තයා ටික වෙලාවක් ඉඳලා ගියා. දුලිප්ට මම කිව්වා මෙව්වට මම බැනුම් අහන්න වෙන්නේ වෙයිද වන්දනේ කරන දෙයක් නැහැ. මේ කැලේ යා කන්ඩිෂන් කරලා දෙන්නේ කියලා. ඒ මොකද මේකට විශේෂයෙන්ම සද්ද එනවා. මේක යට කුස්සිය තියෙන්නේ. යා කන්ඩිෂන් කෙරුවොත් අපිට යා කන්ඩිෂන් කෝකෙත සද්ද එන එක අඩු එක. නමුත් මේ භාවනා කරන අයගේ නියෝජිතය කියලා තියෙන කරුණා කළා නතර කරන්නයි කියලා. ඒක අවශ්‍ය නැහැ. මේ ෆෑන් ටික ඇති මේ ඒ පහසුකම් වලින් කරගෙන යන්න පුළුවන්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහා පැත්තේ මේ ශාලාව එහාට භාවනා ශාලාවක් දික් කරන්න. මේකයි එහා පැත්තට යන ශාලාව. එතකොට ඒක එල්ලකුර හැඩයට තියෙන්නේ. එතකොට මෙතන වාඩි වෙනවා දැන් අපි 50ක් කිසි කරදරයක් නැතුව පොයි දවසට 100ක් විතර වාඩි වෙනවා. එතකොට අපිට පුළුවන් මේ දෙක කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන් කරලා හරි ගස ගන්න. ඊටු ටික කාමර වලට වෙන් වෙනවා. මේ තියෙන ප්‍රධාන ශාලාවලුත් පුළුවන් තරම් පොඩි කොටස් වලට බලලා ඒ කට්ටියගේ පෞද්ගලිකත්වයට කරදරයක් නොවන විදිහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අතරමැද අපේ අදහස තියෙන්නේ මේකම භාවනා ශාලාව, මේකම ලැබුම්බල, මේකම ඌයනවා, මේකම දායකව නතර වෙන තත්ත්වයක්. ඉතින් ඒකෙදි පොඩි පොඩි ශබ්ද බාධාවල් තියෙනවා. මොකද අපිට බෑ දායකයන්ට කියන්න ශබ්ද නොකර ඉන්නේ කියලා. මොකද අවුරුද්දක සැරයක් ඒගොල්ලෝ එන්නේ, පවුල පිටින් එන්නේ. ඉතින් විකල්පයක් වශයෙන් අපි හිතුවා මේ ඉස්සරහ කෑල්ලක භාවනා ශාලාවක් විතරක් හදන්න. නමුත් අපි ඉල්ලීමට තාම කැල දෙපාර්තමේන්තුව අවසර දීලා නැහැ. දැන් එහෙන දුරකට ගියා තාම ඉවර කරගන්න බැරි වුණා. එහෙම කළොත් අපි බලාපොරොත්තු වෙනවා මේ ශාලාවල් පවා නිවාසිකාගාර බවටපත් කළ 100ක් දක්වා යන්න ශාලා වේතන මෙතන නතරලා ඉඳලා එතන ගිහිල්ලා භාවනා කරලා ඉන්න. එතකොට තනචක්‍රිය කොට නැගිලා. එතකොට මම හිතනවා එහෙම සමාන භාවනා කරන තැනක් මම හිතන්නේ ලෝකේ කොහොක්වත් තියෙනවා. එච්චර විස්තර සහිතව අපට කරන්න පුළුවන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක liverලා ඒකේ තියෙන විශ්ව කර්ම වැඩේ තමයි නොමිල ඔක්කොම දෙන එක. උපරිම ඉහළ මට්ටමකින් සලකනවා. සලකන ගමන් සියල්ලම නොමිල දෙනවා. ඉතින් ඒක මේ ස්වභාව නඹුව බාර ගන්නවා. මයිලක සත්‍යයක්වත් නැහැ. මම ලෝකේ වටේ කොතර රස්තිවලු ගැහුවත් මේ ඔක්කොම නිකන් දෙනවා කියලා මට නඹුව ආවත් මේ මහතභාව බාර ගන්න ඕනේ නඹුව භාවනා කරන්නේ නැති උනත් කමන්නේ මේ දාන දෙන එකයි මේ කටයුත්ත විශේෂයෙන්ම බෝධි ස්වාමීන් වහන්සේ ලියලවල තුන අපට බික්කු බෝධි ස්වාමීන් වහන්සේ මේක වෙන්න ඕනේ නිසන්වනේ ප්‍රතිපදාව කිසිම දෙයක් සල්ලියට සල්ලියට දෙන්නේ නැහැ හැබැයි දෙන්න තියෙන උපරිම දේ දෙනවා කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා ඉන්නක් දීලා භාවනාවක් කරගෙන යනවා ඉතින් ඒකයි අපි මේ ටිකක් සුකොබෝගී ගතියක් පේන්න තියෙනවා දැන් පටන් ගන්න කාලේ නම් හිඟමනයක් තිබ්බේ. මේවා හිතන්නවත් පුළුවන් නැති තැනක්. ඒකයි මම කියන්නේ ඉස්සරහට යන ලොකු ගැම්මකට අපි. මම කියනවා භාවනා ලෝකයේ කියන එකේ පාලනය අපේ අතට එනවා. අපි තීන්දුව කරන්නේ. මම කියන්නේ තාම ඇවිල්ලා තියෙනවා කියලා. එන්නේ එදාට එනකොට ඒ බර ගන්න ඕන. බර අරගෙන අපි කියලා දෙන්න ඕනේ. මෙතෙක් කල් අපේ අම්මලාට තාත්තලාට තිබිච්ච නැති අවස්ථාවක් තියෙනවා. ඒකෙත් මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මතු කරපු මේ මේ කොත. ඒකේ තියෙන මේ මුදුන් කොත මතු කිරීමේ ශක්තිය මොනම විදිහකවත් අඩු වෙලා නැහැ අපේ. අපිට තියෙන එක තව තවත් අර විශාල වශයෙන් කරගෙන යන එක. ඒ නිසා ඇත්තට මගේ පුද්ගලිකව මම බාර ගන්නවා මම උගා කඩුයි නිසන්න වනේ අරණ්‍ය ගැන හොයනවා. මම හොයන්නේම භාවනා මධ්‍යස්ථාන ගැන විතරයි. ඉතින් ඒක මේගොල්ලෝ කරනවා. දායක සභාව සංගාවන්සලගේ අඩුපාඩුකම් බලලා ඉරි කරගෙන යනවා මම බලන්නේ මේකට ඉතින් ඒක මම හිතනවා මේ කටයුතු ගොඩනැගිලි කරුණාට පස්සේ පුළුවන් වෙයි මට අරණියටයි මේකටයි සම මට්ටමට හිතියෝ දාන්න අනිත් එක ඊටකොට ලොකු වෙනසක් වෙන්න ඉඩ තියෙනවා මගේ ගමන් ගොඩාක් නතර වෙන්න ඉඩ තියෙනවා ඒකට අවශ්‍යතාවයක් නැහැ යන්න මොකද මේ ගොඩනැගිලි හදන්න ආධාර කරේ අපේ දේශීය ජනතාවට වැඩිය පිටරටයි ඒගොල්ලන්ට අපි කියන ඕගොල්ලෝ හදාගත්ත තැන තියෙනවා දැන් කරුණාකර මේට එන්නේ කියලා. ඒක දැන් ටික ටික ටික ටික අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක නිසා මම හිතන්නේ මේ අවුරුද්දක් ඕ දෙකක් ඇතුළත යනකොට අපි ඔය කතා කරන தത്വෙට ක්‍රියා ක්‍රියාත්මක මට්ටමින් එන්න පුළුවන් වෙයි කියලා දෙනවා. ඒකයි මම මේ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ටිකක් වැඩිපුර දැනගන්න සතුටුයි. ආලම්බයේ සිටම අපේ දිනුම් විගණනය කරන මොනවීර සහ සමාගම මේකට නොවරක් දිනු විගණනය කර නිවැරදි බවට සහතිකයක් දීලා තියෙනවා වෙනත් ප්‍රශ්න නොමැති නම් සුළු කාරණයක් කියනවා දැන් මුණවීර සහ සමාගම මේ දිනුම් විගණනය කරන්නේ ගරු සේවයක් හැටියට මුලින්දලා ඒ ඒ සම්බන්ධයෙන් අපි ඔවුන්ට කෘතඥතාපූර්වක ස්තුතිය පුද කරන්නට ඕන ඒ වගේම මේ ගිඩුම් පිළියෙල කිරීමේදී මට සහයෝගය දුන් ලියන මහත්තුරුන් විශේෂයෙන්ම ගණිෂ්ඨ වන්නේආරච්චි මහත්මයා සහ ආනන්ද රජයගොඩි මහත්මයා මේ අවස්ථාවේදී සිහිපත් කළා. වෙනත් ප්‍රශ්නයක් නැත්නම් කරුණාකර යෝජනා ඉස්තරයෙන් ඒ සම්මත කරන්න සිල්ලා සිටිනවා.